මේ අල්ලබදා ගැනීම තියෙන ආශාව. ඉතින් අපි මේ දක්වා මේ ටික දවසින් දවස දවසින් දවස විශ්ල කරගෙන ආවා. මේ සඳහා බලපාන්නේ Tamanට ජීවිතේ සාර්ථකත්වය හරහා ලැබිච්ච ලාභය, සත්කාරය, සම්මානය, චිලෝකයක් තමයි. ඇත්තටම තමයි මහන්සියලා හම්බ කරපු දෙයක් තමයි. නමුත් ඒවා පිළිබඳව මේ විදිහට අල්ල බදාගෙන මම කියාගෙන මගේ කියාගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන යන පටන් ගත්තට පස්සේ අර ධාර්මික ලැබිච්ච වස්තුව පවා Tamanට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නිසා ඒ ලාභය පිළිබඳව වරදවල පිටුව ගැනීමත් ලාභය හරියට යොදලා දාන්න පිට යොදවා ගැනීමත් අතර විශාල වෙනසක් තියෙනවා. ඉතින් ඒකට බුදු ඥානවාසී ඉන්න කාලෙත් දොස් කිව්වා මේ බුදුජානනාංශ මේ බණ කියන්නේ බුදුහාමරගේ පාත්‍රය පුරවගන්න මිනිස්සුන්ට මේ ලෝභ වෙන්න එපා අනුන්ට දීපන් කියලා කියන්නේ තමන්ගේ පාත්‍රය පුරවගන්න කියන මේ සූත්‍රේ පාරණ වැඩක් කියලා සූත්‍ර උගන්වන වැඩක් නෙවෙයි සූත්‍රේ පාරණ වැඩක් කියලා ඕනම කෙනෙක් දොස් කියන එකට සාමාන්‍ය උච්ඡේදවාදියා එහෙම නැත්නම් මේ නාස්තිකවාදියා මෙවැනි දේවල් ඒ සංඝයා විසින් එහෙම නැත්නම් මේ පැවිද්දන් විසින් කියන්නේ තමන්ගේ කුට්ටිය කඩා ගන්නයි කියලා ඒගොල්ලෝ තවදුරටත් දැඩි දැඩි වෙනව නොදෙන්නව. නමුත් ඒකෙදි මේ අද ලෝකේ තියෙන ක්‍රමීදියා බලපුවාම මේ වස්තුව සමසේ බෙදෙනවා නම් සමාජය හරහා ඒ සමාජයේ ආඩ්‍ය වෙනවා සමසේ නොදී නොබෙදී සුළු කොටසක් වැඩි වස්තුවක් පරිභෝග කරන්න යෑම නිසා පන්ති හදන පටන් දැනට ලෝකයේ තියෙන වස්තුව දිහා බලනකොට ඒ කියලා තියෙනවා මුළු ලෝකයේ සම්පූර්ණ වස්තුවේ 90%ක්ම අයිතිකාරකම කියන්නේ ලෝකයේ ඉන්න 10%ක් කියලා. ඒ 10% ඔක්කොම වස්තුව තියාගෙන අර කියන විදිහට ආසාවල් කරගෙන, ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරගෙන, අරසා පිළිබඳ ප්‍රශ්න ඇති කරගෙන අති ඉතුරු 190ක් ජනතාවට වෙන්නේ අර ඉතුරු 100 උලා කකා ජීවත් වෙන එක තමයි. ඒගොල්ලන් කවදාකවත් තැනක ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැහැ, අයිතිවාසිකමක් නැහැ, ඉල්ලා ගන්න කරන්න විදිහක් නැත්තේ. ඒ නිසා ඇති ඇත්තෝ මේ විදිහට කටයුතු කරනවා. ඒ නිසා අද එන්නේ එන්නේ ලෝකයේ ඇත්තෝ පුළුවන් තරම් ඇති තත්ත්වයක් නැත්තෝ පුළුවන් තරම් නැත්තටපත් වෙනවා. නමුත් සරුවච්චන් වහන්සේගේ තිබිච්ච ආර්ථික විද්‍යාව හැටියට සමජීවිකතාවයේ තමලක තියෙන්න ඕනේ අතරම සල්ලි හම්බ කිරීමේ ශක්තියක් තියෙන්න ඕනේ ඒක නිසා කියනවා අලද්දන් යොබ්බනේ ජනං යතරෝ කාලේ ධනිය ලබන්නෙත් නැතුව දැනුමක් ලබන්නෙත් නැතුව වයසකලා භාවනා කරලා මද වයසේදී භාවනා කරන්නේත් නැත්නම් ඒ මනුස්සයා මහලු කොස්වාලීනියක් දිය නැති මාළු නැති විලක් ළඟ බලා ඉන්නවා සේ ජීවිතේ තැවෙන්න වෙනවා නිසා සල්ලි හම්බ කරන්න ඒ හම්බ කරලා ඒක මේ මටය මාගේ කියන හැඟීම දැඩි බහ ඝන බහල වෙන්න දෙන්න තුකරුත් හදා බෙදා ගන්න ගතිය තමයි මේ සමජීවිකතාවේ තියෙන්නේ. ඒක විශේෂයි පැවිදි වුණාට පස්සේ නැත්නම් ඔය අබිනිෂ්ක්‍මණයෙන් පස්සේ අනගාරික වුණාට පස්සේ ඒක නා පුළුවන් තරම් උත්සාහ කරනවා ලාභ සත්කාර එනකොට පරිසම් වෙනවා. භික්ෂුන් වහන්සේලාට සඳහන් කරලා තියෙනවා යම් ගල් ගුහාවක හරි යම් ගහක් යට හරි ඉන්නකොට මොනවා හරි ලකුණකින් ඒ ගල් ගුහාවේ හරි ඒ ස්ථානයේ හරි නිදානයක් තියෙනවා කියලා දන්නවනම් රෑ පිටත්තල යන්නේ කියලා. බලහත්කින් දෙපා මොකද ඒක මේ හොරුන්ටයි බහිරවයන්ටයි ස්ථානයක් වෙනවා අන්තිමට මේ හාමුදුරන්ට බය මේ මානකම කරන්න හම් වෙන්නේ නැහැ කරදර වෙන නිසා නොකිය යන්නේ කියලා. සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ යන වෙලාවක දවසක පාරයිනේ එවකට පවතින කාසියක් වැටලා තියෙනවා. සල්ලි වර්ගයක් වැටලා තියෙනවා. ඉතින්සේ පහුවෙලා ගිහලා ආනන්ද හැමතුරෙන් අහනවා දැක්කද සර්පයයි කියලා. පරිසම් වෙන්නේ. ඒක කියන්නේ මේ කාමේදියා දකින්නකොට සල්ලි වල කියන්නේ කාමයේ කියලා ඒ දෙකේ වෙනසක් නැත්තේ නෑ. සල්ලි පාවිච්චි කරනවා කාමයේ පාවිච්චි කරන එක ග්‍රන්ථ පාවිච්චි කරන්නේ නැත්නම් ලාභ සත්කාර. ඉතින් ඒක දැක්කට පස්සේ සර්පහිසක් ළඟින් පය ඇදගන්නේ කොයි ආකාරයටද ආන්නේ තරම් ඉක්මනට එතනින් අයින් වෙන්න කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ලාභ සත්කාර සම්බන්ධව ගිහි පිරිසක් වශයෙන් නැත්නම් ගිහි භාවනා කරනකට කෙනෙක් වගේ සාකච්ඡා කරනකොට ඒ කියන ධර්මතා හරි අමාරුයි Tamange ජීවිතේට ඔය කියන තාලට සම්බන්ධ කරගන්න. පැවිද්දෙකුට වගේ පැවිද්දන්න වගේ චීවර පින්න පාත සේනාස ගිලම්පත් කවුරු හරි පුදන්නේ නැහනේ. ටික හම්බ කරගන්න වෙනවා. නමුත් කල්පනා කරලා බැලුවොත් අපි ඇත්තටම බණ භාවනා කරන පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් අපිට විශේෂයෙන් වැදගත්කමක් තියෙනවා. කාලය පිළිබඳව. ඒ කාලය අපිට මේ තරම්ම බණ භාවනාවට විඩංගු කරගන්න බැරි වෙන්නේ අපිට මේ බඩ රස්සාව සඳහා, රැකියාව සඳහා, වෘත්තිය සඳහා ගත කරන්න වෙන නිසා. මොකද අපි රජ පවුල් වල නෙමෙයි කුමරු කුමරි පවුල් වල නෙමෙයි අපි ඊට හම්බ කරන කන්නේ. නමුත් ඒ හම්බ කරන කන ටිකේ අපි කොච්චරක් මූලික අවශ්‍යතාවයන් සඳහා මහන්සි වෙනවද කොච්චරක් සුඛභෝගීත්වය සඳහා මහන්සි වෙනවද කොච්චරක් පාරිභෝගිකත්වයේ හුදු පාරිභෝගකත්වයට රට වෙලා නැති වෙලා ගත කරනද කොච්චරක් අල්ලපු ගෙදරට බේඳ වැඩ කරනවාද කියලා ගත්තොත් පුදුමාකාර ප්‍රතිශතයක් මේ බඩ පුරවන්න නෙවෙයි ලෝකෙට ප්‍රකාශිත. අනේ එතන තියෙන යෝගා භාවනා කරන යෝගාවචරයට පිරිමහ ගන්න පුළුවන් පැත්තනක් බේරෙන්න මේ ඉඩ පාසු ගන්න පුළුවන් තනක්. ඒක නිසා තමන් ලාද දෙයින් සතුට වීම ලද දෙයින් සතුට වීමේ ಗುಣ කතා කිරීම කියන මේ ධර්මතාවය නැත්නම් අද ලෝකේ තියෙන අසීමිතව සල්ලි හොයාගෙන යන ජීවිතයක්. ඉතින් ඒ සල්ලි හොයන ජීවිතේ Taman සාර්ථක වෙන්න වෙන්න වෙන්න වෙන්න දාස වෙනවා. වෙන්න වෙන්න වෙන්න බර කරත්තයක් කරේ තියන අදින ගොම්මාල්ලෙක් වගේ කඹරන්න පටන් ගන්නවා. කොතනද සීමා? මොන්නම විදියකින්වත් අමාරුයි. ඒකෙදි තාමත්ම තව පැත්තක් තියෙනවා ඒකෙච්චර කියමන්ට එච්චර හොඳ නෑ. Taman වටකරන ඉන්න මිනිස්සු පුළුවන් තරම් මිරිකලා ගණ්ඩාය හදන්න. නෑ දෑයෝ. දරුවෝ අම්මලා තාත්තලා ඒස හම්බ කරන මනුස්සයාට මේ මේ මෝද හින්දින්න හදනවා වගේ මෝද හින්ද නෙවෙයි මේ අඟුරක් ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ මේ පැත්ත මේ පැත්ත දැම්මට හරි අමාරුයි මේ ඇති කියලා කියන්නේ. නිසා ලාභ ලැබෙන්න පටන් ගත්තට පස්සේ විශේෂයෙන් මනුෂයාගේ මානසිකත්වේ පටු වෙනවා. ඒක දිගේ කාගෙන යනවා. ඒක නිසා යෝග ජීවිතයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ඒ සන්තුෂ්ඨීතාවයේ පමණ දැන පාවිච්චි කිරීම ඒ පාවිච්චි කරන පටන් අරගත්තාම ඒ පවුල් වල ප්‍රශ්න මතුවෙනවා මොකද හේතුව ඒ අනිකට්ටි භාවනා කරන්නේ නෙවෙයිනි අනිකට්ටි ලෝභේ කාන්ති දොන්න හදන අය නෙවෙයිනි ඒ නිසා යෝගාවචරයේක ඒකට එන්න පටන් අරගත්තට පස්සේ තාමත්ම ක්‍රමිකව අනිත් අයටත් මේ කාලය හරහා හැසිරීම හරහා ඒ පණිවිඩෙ දෙමින් මූලික අවශ්‍යතාවයන් සඳහා නම් අපි කවුරුත් උත්සාහ කරන්න ඕන නමුත් මේ අතිශෝක්තිය සඳහා සුඛෝපභෝගීත්වයේ සඳහා මේ රටේ ඔය දේශපාලනඥ අපව ගෙනියන්න හදන තැන හරහා යන්නේ නැති වෙන්න ලාභ සත්කාර පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කරනවා. මේ ලාභ සත්කාර පුත්‍රජානංශය පෙන්නනවා අපිට හම්බ වෙන්නේ නිකන්නේ. හැම කෙනාට මේ ලාස්පාස හම්බ වෙන්නේ එයා මේ සොයාගෙන යන ගමන නිසා පරිේශන නිසා දැන් මේ වගේ පිරිසක් ගත්තොත් මේ පිරිස් අපේ සම්ප්‍රදාන කූලව මුදල් හම්බ කරන පිරිසක් නෙමෙයි. අපේ සම්ප්‍රදායට රටේ තිබුණ ගොවිතැන. නමුත් අපි ඒ වෙනුවට ශිල්පයක් ඉගෙනගෙන සුදුසුකමක් ඇති කරගෙන වෙන රටකට ඇවිල්ලා ඒ හම්බ කරන්න පටන් අරගත්තට පස්සේ ලාංකික මට්ටමින් බලනකොට පරිේශන ශේෂ්ත්‍රයේ හොඳ කැපිපෙන චරිතයක්. ඒ පරිේශන ශේෂ්ත්‍රයේ කැපිපෙනීම නිසා ලාභ ලැබෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ පරිේශන වලට හේතුව තෘෂ්ණාව. තණ්හා පටිච්ච පරියේෂණ. එහෙම නැත්නම් කියනවා තෘෂ්ණාව කවම කවදාකවත් මිනිස්සේ සන්තෝෂ කරන්නේ ඌන භාවයක් අතෘප්තිකර භාවයක් ඇති කරනවා ඒ තෘෂ්ණාවේ හැටි. මේ අතෘප්තිකර භාවය නිසා මේ ඌන භාවය නිසා හැම වෙලාවෙම මේට වැඩිය හොඳ එකක් හොයන ඒ තෘෂ්ණාපර ගතියක් තියෙනවා. ආන්නේ තෘෂ්ණාව සාර්ථක වෙන්න වෙන්න ලාභ ලැබෙන්න ලැබෙන්න ඒක නා ඒක මගේ දක්ෂකමක් එහෙම නැත්නම් මේවා පිළිබඳව ලැබෙන දේ පිළිබඳව මට මේ මේ විදියෙන් කටයුතු කරන්න පුළුවන් කියලා ගැනීම හරහා තමයි මේක සිද්ධ වෙන්නේ නිසා ඒ තණ්හා දාශකත්වයේ තණ්හාවට අංග සම්පූර්ණ කරන්න මේ පරිේශණය පිළිබඳව ධර්මයේ පැත්තෙන් බැලුවාම කියන්න තියෙන්නේ මොන තරම් ඒ කියන්නේ පරිශන කළා රට රාජ්‍ය දිනාගත්ත රජ කෙනෙක් පවා ගත්තොත් කවදාක සන්තෝෂින් ඇති කියලා මැරිලා නැහැ. හැමදාම මැරිලා තියෙන්නේ ඌණ භාවයේ සාහිත්‍යමයි ඒ දාස් භාවයේ සාහිත්‍යමයි. පාජාච අඤ්ඤංච බහූ මනුසා. අද්දරෝද අනිකුත් බොහෝ මිනිස්යෝද ගත්තොත් අවීත තණ්හා වරණන්ති මරණං උපේති. තණ්හාව කෙලවර කරන්නේ නැතුව මරණයටපත් වෙනවා. ඒ නිසා ඌනෝවහුත්වා ජහාති දෙහය. තමන්ගේ මේ ශරීරයේ කාලක්‍රියා කරනකොට ඇඟෙන් පණ ටික අයින් වෙනකොට එයාට තියෙන හැමදාම ඌණ ගතියක් තමයි. පිළිච්ච ගතියක් නැහැ. ඉතින් ඒක නිසා මේ කරන පරිේශණය පරිම මැදක ඉඳලා කල්පනා කරන නිසා ਸਰවඥාන්සේ මේකට ආර්ය පරිේශණයේ විකල්පයක් වශයෙන් ගෙනරපාන. එතකොට අපිට සිද්ධ වෙනවා මේ පරිේශණය කියන වචනෙට ආර්ය කියන වචනේ විශේෂණ පදේ දාපුවාම මේකත් එක්ක සංසාධන කරන අනාර්ය පරිශ්‍රණය කියලා එකක්. ඊ අනාර්ය පරිශ්‍රණය තෘෂ්ණාව හේතු කරගෙන යනවා. අනාර්ය පරිශ්‍රණය ඉදුරම් පිනවීම සඳහා යන්නේ. ඇහැ කන දිව නාසය කය කියන මේ ආමිෂයේ සඳහා යන දේවල් වලට අනාර්ය පරිශ්‍රණය කියන්න පුළුවන්. ඒ වෙනුවට ඒ ආමිෂ සුඛේ වෙනුවට නිර්ආමිෂ සුඛේ හේවීම සඳහා ගන්නා පරිේශණයට ඥාන පොළොන් ආර්ය පරිේශණය කියනවා. එහෙම නැත්නම් මේ කාම සුඛේ වෙනුවට ධාන සුඛේ හොයන්න ගන්න පරිේශණය කියනවා ආර්ය පරිේශණය කියලා. ඊට පස්සේ ඒ ධාන සුඛේ වෙනුවට ඒ නිවන් සුවේ පහ වෙන පරිේශණය තවදුරටත් ආර්ය පරිේශණය සඳහා යනවා. අර කාම සුඛේ හොයන්න ගිහිල්ලා ඒ කාම තණ්හාදිගේ පරිේශන කරලා ලාභ ලබලා ඒ ලාභ අල්ල බදා ගන්න ගිහිල්ලා චන්දරාගේ පහළම අසුරුකම් පහළ වෙලා ආරක්ෂාව හොයන්න ගිහිල්ලා රණ්ඩු කරන ගතිය අනන්තවත් බාහිර ලෝකේ දකින්න තියෙන එක පිළිබඳ බණන කියන දෙයක් ඇත්තේ නැහැ. මෙන්න මේ දෙකේදී හරි අමාරු කෙනෙකුට මේ ආර්ය පරිශ්‍රණය අනාර්ය පරිශ්‍රණ දෙක වෙන් කරගන්න. මෙන්න මේ වගේ උපමානයක් ගන්න පුළුවන් ආර්ය පරිශ්‍රයේදී හැමදාම තියෙන්නේ ඇතුළත හොයන ගතියක්. අනාර්ය පරිශ්‍රයේ හැමදාම තියෙන්නේ බාහිරින්.